අවසයි ඉල්කිනාට හිරුවන් සරමයි සම්බන්ධ වෙන කොබලා මේ මේ වෙලාවේදී කරන වැඩි මොකක්ද කියලා දන්නේ නිසා හඳුනාගීමක් අවශ්‍ය කරන්නේ අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා ඒ අනුව ඉදිරියට යන්න බලාපොරොත්තුනවා වේදනා සංඥා සංඛාරයන් ලක්ෂණ තුන හා තණ්හාමාන දිට්ඨි සම්බන්ධ කරමින් විස්තර කර දෙන්නේ නම් මැනවි එලෙසම අදාළ චරිත ලක්ෂණ අඳුනාගත් පසු ඒ තවදුරටත් ගවේෂණය කළ යුත්තේ කෙසේද උදාහරණ ඇසුරින් පහදා දෙන්න අපි එක දවස් ධර්ම දේශනාවට සම්බන්ධ කරන්නේ. අනුකම්පාවකට වදාන සික පෙර සසරදී කරලද පින්බලයේදී මේ ස්ථාන පැමිණීමට කරුණු වේදී තිබේ. මේ පින්බිමේ ඉතිහාසයේ කිතියෙන් පහදා දෙන්නේ මේ වැලියට යකාපත්‍ය වෙන ගෑවෙන වාරයකදී මේ ස්ථානය ආරම්භ කළ වැඩ ජීවුණු කළ උදව් උපකාර කළ ශිරුත්තමන් වහන්සේලාට සියලුම දෙනාගේ අනේක වාරයක් පිංසිදුවයි පතමි. තෙරුවන් සරණද පතමි. සිතින් කයින් වචනේ සිදු සීලවර දෝෂයන්ට සමාවජිව සමාධි වදාන සීක්වා. ඉතින් මේක මේ ඉතිහාසයේ කෙටියෙන් පැහැදිලි දෙන්න මම වෙන උපක්‍රමයක් හොයන්න ධර්ම සාකච්ඡා වෙලා නැතුව විස්තරයක් හොයලා දෙන්න බලන්න. කෙලස් තැවීම යන්නේ අදහස් කරන්නේ කුමක්ද? මේක කියන්නේ ආතාප ආතාප කියන වචනයෙන් ඔය මේ හැදිලා තියෙන්නේ ආතාප කියන වචනේ තමයි අපි පොල් ගහ පොල්ලතු ඩව් ගහලා ගන්නවා කියලා කියන්නේ කේල් වල තවනවා කියලා කියන්නේ ගින්නේ ලාලා පුච්චනව නෙවෙයි ඒව මලවලා ගන්න එක ඒ ආතාප වීර්ය ගැන සඳහන් කරනවා වීර්යය තියෙනවා මේ වීර්ය උණුසුම් කළ රත් කරලා ගන්න ගතියක් ඒ රත් කරන්නේ ඒකෙන් කෙලස් පුච්චන්න කියලා කෙලස් තැවීම කියන වචනය අරගෙන තිනවා ආතාප විරිය කියන එකෙන් ආතාපේන ආතාපේම තමයි උණුසුම තමයි ආතාප කියලා කියන්නේ ආතාප විදිය කියලා කියන්නේ කෙලස් තවන වීර්ය. ඉස්සල්ලා කෙලස් එක නිකන් අවුරුතල් කරන වීර්යයක් තියෙන්නේ. ඊට පස්සේ මූණට මූණ දාගත්තට පස්සේ හරකුන්ගේ මේ අංගඩු චීනා වගේ අංකුච්චනා වගේ කෙලස් මේ වීර්ය ශක්තියම තවන්න පුළුවන්. ඒක නිසා මේ කෙලස් තැවීම කියලා කියන්නේ සම්පූර්ණ මරන්න ඉස්සෙල්ලා හෙම්බත් කරන එක. ඒකට මල මල මලවීම. මලවීම තමයි කරන්නේ. ඒක හුඟක් වෙලාවට හැබැයි මේ සමත භාවනාවට කිට්ටු කරනවා. සමත භාවනාදි කරන්නේ කෙලස් తాවකාලික යනපත් කළා කියන්නේ ඒක තමයි තැවීමක් වෙන්නේ. මුලින් උදලා දැමීම කරන්නේ විපස්සනාවේ. මේ කියන්නේ අතරමැද අවස්ථාව. ඒ සතර ඉරියව්වෙන්ම භාවනා ක්‍රම වැඩි හැකි නමුත් ආනාපාන සති භාවනා නිදන ඉරියව්වෙන් වැඩිම සුදුසුද මේකෙදී භාවනාව නිදන ඉරියව්ව කරන නෙවෙයි නිදාගන්න කියේ වෙලාවේදී ඉඳ හම්බුනොත් ආනාපාන වඩන. ඒකේ ප්‍රශ්නයක්. ඒ ආනාපානේ වඩන්න නිදාගන්න ඕන. එතකොට වෙන්නේ නිින්දට බර නිදාගන්න ගිය වෙලාවේදී තමයි හිත විවේක නම් කායගත සතිය දැම්මොත් ආනිසංස 11ක් හම්බ වෙනවා. මෛත්‍රී ආනිසංස වගේම ආනාපාන සතියත් ඒකක්. ඒ නිසා නිදාගන්න කිය වෙලාවේදී හිත විස්්‍රාම වෙලා තියෙනවනම් මෛත්‍රී භාවනාව, කායගත සති, ආනාපාන සති, බුද්ධානුස්සති කොයි එකට දැම්මත් ප්‍රශ්නයක්. හැබැයි මේ ආනාපාන සතිය සාමාන්‍ය වැඩිම සදා මේ ਸਰවචනාසේ අනුමත කරලා තියෙන්නේ පර්යංක භාවනාව. මේක අතිරේක ලාභයකටයි ගන්න. මෙන්ද ගිය වෙලාවේදී මේක උනත් ආනාපාන වැඩට පමණයි. සක්මන් භාවනාවේ ජීවිත පසු ආනාපාන සති භාවනාව සඳහා සිත යොමු කළද නිතරම හිත යොමු කිරීමට අපහසු වේ වේදනාව විශ්මතු වේ. පාවා වචන තියෙනක පාවහන්ත බඳ මොකද්ද වචන තියෙන සක්මනේ යෙදුනද භාවනාව සාර්ථක නොවේ මේ தત્ත්වය දැකිය හැකි මේ தત્ත්වය දැකිය හැකි தත්ත්වයක් සාර්ථකව භාවනා යෙදීමට නොහැකිව නිකම් පැය කමාරක් වань උත්සාහයෙන් පසු මා නින්දට ගියෙමි. ඒ කියන්නේ මේ සක්මන් භාවනාව නිසා මේ ආනපාන සති කිරීමේ අපහසුකමක් මත වෙච්ච බවයි මේ මේ ප්‍රකාශයෙන් පේන්න තියෙන්නේ. ඒකට පොදු ආනාපාන සති කරන්න බැරි කතියක් පේන්නේ නැවත ප්‍රශ්න කියන්න තියෙන්නේ සක්මන් භාවනා යෙදීමෙන් පසු ආනාපාන සති භාවනාව සඳහා සිත යොමු කරද නිතරම හිත යොමු කිරීමට අපහසුය. වේදනාව විස්මතු වේ. මොකද්ද වචනයක් දාලා තිනවා ඒ විදිහට සක්මනේ යෙදුනද භාවනා සාර්ථක නොවේ මේ தත්ත්වය දැක්කියකි தත්ත්වයක්ද සාර්ථකව භාවනා යෙදීමට නොහැකි වූ නිසා ඒකමාරක් පමණ උත්සාහයෙන් පසු මානෙන්දර කියනවා ඒ කියන්නේ මේ මට පේන්නේ මේ සක්මන් කිරීම නිසා වේදනාවක් ඉස්මතු වෙනවයි කියලා ඒ නිසා මේ පරියන්කට ගියත් අසාර්ථක වෙනවයි කියලා ඉතින් ඒකේ විස්තර තියෙනවා නම් සාකච්ඡා කරන්න මේක සාමාන්‍යයෙන් නම් අනිත් පැත්ත වෙයි. සක්මන් කරුවාට පස්සේ භාවනාව උනන්දු වීමක් වෙන්නේ මෙතනදී කියනවා මේ නිතරම වගේ සක්මනේ පස්සේ පරියන්කේ ඉදනකොට හිතියුම් කිට අපහසු වෙතර ප්‍රශ්නයක් නැගිනවා සක්මන් නොකර භාවනා කරුවොත් ආනාපාන සතිය කරන්න පුළුවන්. එතනින් ගියාම සක්මන් කරුවාට පස්සේ භාවනා කරනකොට මොකද්ද මේ මතුවෙන වේදනාව? ඒ සක්මන් කිරීම නිසා පයේ මේ කැපිලා කැපිලා තුවාල වෙලා වෙච්ච එකක්ද මොකක් හරි එකක්ද ඒ විස්තර නැතුව මේක කියන්න අමාරුයි මේක විකෘති තත්ත්වයක්ද ප්‍රකෘති තත්ත්වයක්ද කියලා. ඉතින් කවුරුත් ප්‍රශ්න ලියපෙන්නාට තොරතුරු වැඩි ප්‍රවශ්‍ය නම් ඒ තොරතුරු දුන්නොත් අපිට පුළුවන් ඉස්සරහට යන්න. අදසින් සමාදාන් වී සිටින භාවනා යෝගියේ කාලියම කැඳ කිරි වැනිදී පානයක් කිරීම සුසුසු එසේනා සුසුසු වන්නේ කුමන වෙලාවෙයිද පහදා දෙමින් කවුරුන් ඉල්ලා සිටිමි උදා හොඳට නෑ ආගෙන හිටියොත් 5යි 35ට මේ දවස්වල ගෙඩිය ගන්නවා 5යි 35 ඉඳලා දවල් 12 අතර කාලේ තමයි කැඳ කිරි වගේ දේවල් ගන්න තියෙන්නේ අනික් වෙලාවට ගිලම්පස ජාතු හොඳයි කැනටි කෝපි කිරි සම්බන්ධ කරගන්න නැතුව කිරි කැඳ වේවා ආහාරව ඒ නිසා ආහාර සඳහා කාලය දක්වන්නේ අරුණේ ඉඳලා මධ්‍යහ්නේ දක්වා. මේ දවස්වල මධ්‍යහ්නේ 12ටම නෙවෙයි. නමුත් අපි සාමාන්‍යයෙන් ගන්නේ අරුණට ගෙඩිය ගහනවා 12 උර්ලෝසු කටු දෙක එකතු වෙන තැන කියලා තමයි අපි බාරගන්නේ. ඒකත් පොඩ්ඩක් ඇත්තටම කියනවා වෙනස් වෙනවා. මේ කාලය තමයි කාලේ වෙන්නේ අනික් වෙලාව මේ විකාලයට වැටෙන්නේ විකාල භෝජනයට වැටෙනවා මේ පිටගත්තොත් නමුත් ගිලම්පස වැටෙන්නේ මේ ඒ ඒ වෙලාවට වෙහසක් තිබහක් මිලාන වෙන ගතියක් තිබුණොත් ඒ සඳහා ගන්න එකට කියනවා ගිලම්පස කියලා. ඒකට මේ පොඩි පළතුරු ජාති මිරිකලා ගත්ත පළතුරීස්ම එහෙම නැත්නම් ওই කසාය වගේ තඹලා ගත්ත දේවල් හොඳයි. අෂ්ට දුෂ්ටක්ෂණ පැහැදිලි කරන මේ කරුණා ඉල්ලෙන් මම කියන මේ වගේ ප්‍රශ්න අමාරුයි මේ මේ වගේ රිට්‍රීට් එකක් අදී එක එක මාක්ස් වලට යන්න අමාරුයි. ඒ නිසා ඒකට මම මේ අදාළ පොතක් හොයලා කියන්නම් කියව ගන්න. මොකද නැත්තම් එතකොට අපේ මාතෘකාව පැත්තට ගියාම තාකාගාර හිතක් ඕකෙන් අවුල් වෙනවා. අනවශ්‍ය ප්‍රශ්න නෙමෙයි. ඒක නිසා මේකට තොරතුරු විශේෂයෙන්ම මේ රේරුකාණ චන්ද්‍රවල සාංශික පොත්වල හැමදාම සටහන් කරලා තියෙනවා. ඒකට මම රෙෆරන්ස් වල දෙන්නම්. එතකොට මේ නිසන්වනේ ඉතිහාසයේ ඉන්න කනගත් ඒ තොරතුරු මම සම්බන්ධ කරලා එතකොට ඒවා මේ අපේ වැඩ පිළිවෙලට සම්බන්ධ නැහැ. මොනවා දීපුවාම ඉල්ලපුවාම නොදී ඉන්න හොඳ නැහැ කියලා අපිට කොහොමද කියලා තියෙන්නේ. යා මොනවා හරිද? පරිණක බාහන ඉගෙන අවස්ථාවේ වේදනා දැනුට ඉරියව මාරු කිරීමෙන් අවතක් අවතක් සිදුවේද කියලා එළියට තියෙනවා. පරිණක බාහන ඉගෙන අවස්ථාවේ වේදනා දැනුට ඉරියව මාරු කිරීමෙන් හැවතක් සිදු වෙන්නේ කියලා වගේ තමයි තියෙන ආයන්නයි වයන්නයි තෑන්නයි කයන්නයි තියෙන්නේ. අවත්තක් කියලයි මම හිතන්නේ හැවතක් කියලා කියන වචන වැරදි. ඒකෙන් ඉතින් භාවනාවට හානි වෙනවද කියන එකයි බලන්න තියෙන්නේ. ඒක නිසා මේ විනාඩි 20ක් 25ක්වත් යනකම් ඉන්න බැරි නම් එහෙමනම් ඇත්තටම ඒකෙන් බාඩුවක් සිද්ධ වෙනවා. නමුත් ටික වෙලා ගියාට පස්සේ සමත භාවනා කරනකොට නම් කියලා පුළුවන් තරම් ඒ මේ වේදනාවම වේදනාවත් එක්ක මෙනෙහි කරමින් මේ වේදනාව නෑ වේදනාව පවතිද්දිත් පුළුවන් තරම් අරමුණේම පවත්තන්න කියලා විපස්සනා කරනකොට නම් කියනවා වේසනා ප්‍රකට නම් එක්ක වේදනාව මෙනෙහි කරන්නේ නැත්නම් බේරන්න බැරි නම් නැවතිල්ලේ මෙනෙහි කරමින් කකුල දිගහැරලා අර තියෙන වේදනාව දුරුවන් කළා නැවත අරමුණට එන්නේ කියලා ඒක පුළුවන් තරම් අඩුවෙන් කරන්න උත්සාහ කරනවා මොකද නැගිටලා යනවට වැඩිය පය වෙනස් කරලා දිගට භාවනා කිරීමෙන් ලැබෙන ලාභේ සලකනවා. මොකද ඒක අවතක් පිළිබඳව ප්‍රශ්නයක් එන්න වෙලාවක් නැහැ. මොකද මේ භාවනා කිරීම කියන්නේම මේ අපත්‍තිකර අවස්ථාවක් නෙවෙයි. ඒ කියන්නේ පාපයක් හරි අකුසල කර්මයක් වෙන්නේ නැහැ. ගෙබිම සක්මන් කිරීම සහ වැලි පොලොක සක්මන් කිරීම යන දෙකෙන්ම ලැබෙන්නේ එකම ප්‍රතිඵලයක්ද පහදා දෙනු මැනවි. මේක බලන්න තමයි අපි දෙකම හදලා දීලා තින්නේ කරන කරුණා කරලා අපිට කියලා යන්න කරලා. අපෙන් අහන්න නම් ඉතින් හොක තැපැලින් ආලෙපුවා අපිට රේඩියෝ කීයකින් දෙකම දීලා තියෙනවා කාලා බලන එකයි. දෙකක් ගන්න. පරිසම්පාදයේ දැක්කන සංකාරපච්චය විඥාන ලෙස දැක්වෙන්නේ පරිසන්ද විඥානයේද ඒ අනෙක් අවස්ථාවට සාධාරණ නම් විඥානපච්චය නාම රූපය යන්නේ එහිදී රූප කලාපා අනෙක් නාම කොටස් ඇතිවීම ලෙස ගැනීම නිවැරදිද? සංඛාරපච්ච විඥාන කියන එක විඥානය කියන්නේ පරිසන්ද විඥානය කියන එක අපේ තේරවාදයේ අත නෑර සටහන් කරන එකක්. පරණ පතිත සංස්කාර නිසා අලුත් සංසාරේ අලුත් භවයේ විඥානේ පහළ වෙනවා කියලා. ඒකත් එක විදියක්. නමුත් ඒ ඒ චිත්තක්ෂණේ ඕනම වෙලාවකත් මේක වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි මේ ප්‍රශ්නේ ආනේ අනෙක් අවස්ථාවන්ටද සාධාරණ සාධාරණයි කියලා තමයි මම අදහන්නේ. එහෙමනම් විඥානපච්චය නාම රූපං යන්නේ ඒකී රූපකලාපහ අනිකුත් නාම කොටස් ඇතිවීම ලෙස ගැනීම නිවැරදිද? එතකොට විඥානයේ නිසා නාම රූපයක් හට ගන්නවා කියනවා. ඒක සියුම විස්තර කරන්න බැරි නෑ. නමුත් සර්වචනාංශයේ ඔය මහා ප්‍රධාන සූත්‍රය වගේ තැන්වල සඳහන් කරලා තියෙනවා මේක වෙනවනම් ඒ මතින් ඒ මිනිස්සයා අනිවාර්යව අවබෝධිකුත් එක තමයි මේක. පුද්ගලයාගේ ප්‍රධාන වෙනසකුත් එක තමයි සිද්ධ වෙන්නේ කියලා. මෙහෙම යෝග සියුම විස්තර කරන්න පුළුවන් වෙන්නේ ඒක 100%ක්. ගැළපෙන එකක් නෙවෙයි නමුත් අපි මේ යන විග්‍රහ ක්‍රම හැටි කියන්න පුළුවන්. අපි අපිට රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් මොකක් හරි ඇවිල්ලා වැඩිච්ච ගමන් පංචද්වාරා වජ්ජනේ කියලා ඒක අභිධර්මයේදී කියනවා ආවර්ජනය කළ බලනවා මේ සංඥාව ආවේ කොහටද කියලා. සත්‍යක්ද, ගන්ධයක්ද, රසයක්ද, පහසක්ද කියලා නිදාගෙන ඉන්න මිනිස්සු එකපාරට හෙල්ලුම් කෑවා. හෙල්ලුම් කෑවට පස්සේ බලනවා මුකෙන් අවදි වෙනවා. ඊට පස්සේ අපි හිතමු සත් රූපයක්. රූපයක් නම් එතකොට විඥාණය ඇහැතුලින් එළියට ගියාම ඒකට කියනවා චක්කු විඥාණය කියලා. එතකොට මේ ඇහැතුලින් යනකොට විඥානේ ඇහැට යනවායි කියලා කියන්නේ කනට නාසයට දිවට දින සම්බන්ධකම් කැපිලා යනවා. ඇහි පහළ වෙනවා. ඇහි පහළ වෙච්චාම අර රූපේ දකින. ඒ රූපේ දකින්නත් එක්කම ඒ වෙලාවේදී ඊගාව චිත්තක්ෂණයක් අපි හිතමු. ඊගාව චිත්තක්ෂණේ සාධ්‍යයක් වෙන්න පුළුවන්, ගඳක් වෙන්න පුළුවන්, රසක් වෙන්න පුළුවන්. එහෙම නොවි දෙවෙනි චිත්තක්ෂණයේ ඒ රූපෙම බලන්න හේතු වෙන්නේ රූපේ කෙරෙහි ඇති ආසාව නිසා. එහෙම නැත්නම් ඊගා චිත්තක්ෂණයේ ශබ්ද අහන්න පුළුවන් කාන්ත රස පහසට යන්න. යන්නේ නැහැ. ඒකට කියනවා ආරම්මණය බලවත් නම් මේ පරිත්‍තරාරම්මණයක් නෙවෙයි. බලවත් ආරම්මණයක් නම් බොහොම සිත්කන්දිර රූපයක් නම් අනිත්‍යව එහෙම ලොක් වෙලා තියෙන දෙවෙනි සැරේ චිත්තක්ෂණේ පහළ වෙනවා. එහෙම රූපේ බලන්න. හැබැයි එතකොට පහළ වෙච්චි ආසාවක් එක්කයි රූපෙ දිහා එහෙම නැත්නම් පහළ වෙච්ච තරහක් එක්ක. එතකොට විඥානයේ නිසා පහළ කරපු රූපයක් අපි දකින්නේ ඇති රූපේ නිසා නෙවෙයි. විඥානයේ නීචය මේ රූපේ මට නැවත බලන්න නැත්තම් කියන ආශාවත් එක්කයි පහළ වෙන්නේ. එතකොට ප්‍රകൃතිය නෙවෙයි දකින්නේ. දකින්නේ ආශා රූපයක්. එතකොට කබරගොයා තලගොයා වෙන්නේ ඉඳී තියෙන්නේ. කණ්ඩෝනේ. ඒක තමයි කියන්නේ කබරගොයා තලගොයා වෙනවා කණ්ඩෝනේ නම්. කියලා නිසා බලන දැන් ඊට පස්සේ බලන්නේ තියෙන එක නෙවෙයි බලන්න ඕනේ. එතකොට මේ විඥාන නිසා පහල කරන නාම රූපයක් දැන්නා. ඒකේ කාදාකත් විඥානේ තියෙන බෑ කියලා කියනවා. විඥාන නිසා පහල කරන දේ විඥානයක් කියන බෑයි කියලා කියනවා. ඉතින් ඒක නිසා විඥානපච්චා නාම රූප වෙනකොට අනිවාර්යයෙන්ම අවිද්‍යාව සහිත පුද්ගලයෙක් වෙන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම හිත ඉන්ද්‍රිය බද්ධ වෙලා තියෙන්න ඕනේ. ඉඳලා බද්ධ වෙලා ඒ දකින්න ආරම්මණය බලවත් ආරම්මණයක් වෙනවා. ඒක තද්ද ආසාවක් හෝ තද්ද ද්වේෂයක් පහල කරන එක. ඉන්සයික නොබල බෑ. දෙවෙනි සැරේ බලන්නේ නිසා තද ද්වේෂයකින් හෝ තද ආසාවකින් මෙහෙවන ලදුව නිසා බලන එක පේන්නේ නැහැ. පේන්නේ අර දැඩි ආසාවෙන් පීඩිත වෙච්ච දේ. ඒ නිසා එතන තියෙන නාම රූපය නැත්නම් ඒ පහළ වෙන දේ ප්‍රകൃතියනේ. ඒ මුවා වෙලා තියෙන්නේ ආසාවෙන් ඒ නිසා කියනවා අපි බලන්නේ දෙවෙනි සැරේ බලන්නේ බලන්න ඕනේදී. අපිට හිතට ඕනේදී ඒක ආවේශ කරලායි බලන්නේ ආසාවෙන් හෝ තරහින්. මේක කියනවා හරියට මේ රිලෙවෙක් කණ්ණාඩියකින් මූණ දිහා බලනකොට ඌ අනිවාර්යයෙන් මේක දිහා බලන්නේ හතුරෙක් කියලා හිතනවා. ඌ දන්නවනම් බැරි වෙලාවත් මේ පේන්නේ මමමයි කියලා ඔකට විරවණ්ඩයි රණ්ඩු කරණ්ඩයි විරිත්තණ්ඩයි දෙයක් නැහැ. ඌ දකින්නේ තවත් Tamanට හතුරු කරන Taman වගේම රිලෙවෙක්. ඉතින් ඒක නිසා ඌ වැඩිම අරුව අල්ලන්න හදනවා. අල්ලන්න හදනවා විරිටනවා දඟලනවා. තනි නෑ මේ Tamanගේම රූපෙට. ඒ වාගෙම තමයි අපි යම් කිසි දෙයකට තද ආශාවක් හෝ තද තරහක් આવොත් ඒ තදා තරහස ආශාව නිසා ඒ රූපෙම නැත්නම් ඒ අරමුණම නැවත නැවත බලන්න අපි තද බන්ධනයක් ඇති වෙනවා. ඒ බන්ධනේ තුලින් බලනකොට ඇති දේ නෙවෙයි පේන්නේ. විකෘති හිතකින් දකින නිසා ඒක විඥානයේ විසින් මවලලක් කියලා කියනවා. විඥානයේ තරම්ම මායාකාරී. ඉතින් ඒක ඒ වෙලාවේදී රූපේ දකින්නවත් එක්කම නැවතත් ඒ රූපෙම ඒ රූපේ මතම නැවත නැවත චිත්තක්ෂණ පහළ වෙන්නේ එක්ක තණ්හාව හෝ ආශාව තරහ නිසයි කියලා රූපෙත් බන්න ගමන් යටිපහුවෙන අනුසේ වශයෙන් අහුවෙන රාගානුසේ හෝ දෝසානුසේ දකින්න පුළුවන් අපිට බේරෙන්න පුළුවන් නැත්තම් අපි දකින්නේ අර මවාගත්ත රූපේ ඒක විඥානයේ ඍෂි විසින් මවන්නක් මවන ලද්දා ඒක දිගේ ඒ චිත්ත වීජෙම දුවන දුවලා ගිහිල්ලා අපි ඒ ඒ රූපෙට රිලෙක් වගේ විරිත් විරිත් කොනිට කොනිට හිටියට බුදුහාමුදුරෝ කියන්නේ එකම දේ නැවත නැවත මේ විදිහට බලන්න පුළුවන් වෙන්නේ ඒකට විශේෂ තණ්හාවක් හෝ ද්වේෂක් තියෙන නිසා අන්න ඒක ඒ වෙලාවේ වැඩ කරන්නේ අනුශයක් වශයෙන් ඒක දැක ගන්න පුළුවන් නම් අපිට තේරෙන පටන් අර ගන්නවා අපේ විඥාණය වැඩ කරන්නේ එයාගේ න්‍යාය පත්‍රයට මිස මට ওই න්‍යායපත්‍රයකට මට මෙහෙවන්න විදියක් නැහැ. ඒ අබ්බැහියට දුව. ඒක දුවන්නේ තණ්හාවට සහ මාන්නයට මේ තණ්හා මාන දිච්ච නැත්තම් තණ්හාව සහ ද්වේෂය කියන දෙක පදනම් කරගෙන ඒකේ වෙලාවෙම දකින්නයි කියන එක ලේසි නෑ. උගාකමාරුයි මොකද අපි දක්ෂදී ආසයි නම් අපේ හිත මෝහා වෙලා තියෙන්නේ මෝහයට යට වෙලා තියෙන්නේ යටපත් වෙලා තියෙන්නේ පමා වෙලා තියෙන්නේ එතකොට අපි පේන්නේ රූපේ තරම ආකර්ෂණීය නිසා මගේ හිත ඇදිලා ගියා නැත්තම් ඒ රූපය මට මා වශී කරගත්තා. රූපෙට මම වශී වුණයි කියලා. නමුත් අපේ ඇතුලේ කෙලෙස් නැත්නම් අපි වශී වෙන්නේ. අපේ ඇතුලේ ආසව ධර්ම අනුශේ ධර්ම නැත්නම් අපි වශී වෙන්නේ නැහැ. නමුත් අපි රූපෙට තමයි දොස් කියන්නේ. මම මේ தත්තරපත් තුනේ රූපේ දෝෂෙච්චයි. ඉතින් ඒක සර්වචන්ස් කියන අසුත පුතඥයේ හැටි ඒකල්ලේ මේ මිනිස්සු මේ ලෝකේ මට්ටම් කරන්න හදනවා, ලෝකේ සුද්ධ කරන්න හදනවා, ලෝකේ සදාචාර කරන්න හදනවා. තමන්ගේ හිත හදා ගන්නවා වෙනුවට. ඉතින් මේ සදාචාරාත්මක ගතිය ශීලදී සමාධියදී අර්ථ තමයි නම් විවසනා වැඩි කරගන්න. විවසනාදී ඉන්ද්‍රිය සංවරය කරගත්තොත් මොන දේ දැක්කත් ඒකෙන් ඇලීම ගැටීම ඇති වේ ඇති වුණත් දැක ගන්න පුළුවන් තත්ත්වයට තමයි විපස්සනා වඩන්නේ. උපචාර සමාධිය අර්පණ සමාධිය අනුකමක්ත මේ වෙනස පහදා ගැනීමෙන් කාර්මික ඉලා සිටීමේ උපචාරය කියලා කියන්නේ පාලියෙන් කිමිදුලට අපි ගේකට යන්න ඉස්සලා ගෙමිදුලට ගොඩ වෙනවා. ගෙමිදුලට ගොඩ වෙලා ගෙට ගොඩ වෙනවා. ඒ නිසා අපි ගයක් හොයාගෙන දන්නේ තැනකට යනවනම් අපි ඉස්සලාම ඒ ගේ දකින්නත් දකින්නත් එක්කම අර දුර ගමනක නිමාවක් තියෙනවා. එතකොට අපි තාම ඉන්නේ ගෙමිදුලේ. නමුත් ගේ ඇතුලේ මිනිස්සු ඉන්නවාද? ඒ ගෙදර ඇත්තට මට ඕන කෙනා ඉන්නවාද? යාම පිළිගන්න කැමතිද කියන එක තාම සාතික වෙලා නැහැ. ඊට පස්සේ ගෙට ගිහිල්ලා තට්ටු කරලා දොරෙන් ඇතුල් වෙන එකට කියනවා ගෙට ගොඩ ගෙවදිනවා. ගෙමි තුලට ගෙර වැදීම උපචාර සමාධිය කියනවා ගෙට ගෙවැදීම අර්පණ සමාධිය කියලා කියනවා. කල්පනා කියලා කියන්නේ ගෙවදිනවා කියන අදහස. උපචාරය කියලා කියන්නේ ගෙමි තුලට ගියාය වගේ නීවරණ ධර්ම දුරු වෙලා තාම ධානයකට සම නොවැදිච්ච අවස්ථාවක් තමයි උපචාරය කියන්නේ. ධාන ධාන නීවරණ තයින් කරලා ධානයේ ඇතුළට සමවැදිච්ච අවස්ථාව අර්පණා. එතකොට විපස්සනා වෙදි ගන්නේ ධ්‍යාන යටපත් කරලා අරමුණට සම නොවැදිච්ච වෙලාවක ගන්න සමාධියකින් තමයි විපස්සනා ඥානය. ඒකට කියනවා නෑ තැල්මර. නීවරණ ඇල්මරනවා විෂමර. නමුත් ඒ ඒ නිසා දර්ශනයකට හොඳට ඉඩ තියෙනවා. සම්පූර්ණයෙන්ම යටපත් කළා නෑ. දැන් මේ දවස්වල ත්‍ස්තවාදී යටපත් කළා අපි ඉන්නේ. විලාවෙ ඉන්න පුළුවන් දන්නේ නමුත් ඒ වුණාට පේන්න තියෙනවා සාමයක් තියෙනවා. තත්ත්වවාදීන් යහුවොත් කියන්නේ පිස්සු කතා කරනවාද? ඕම තමයි අපි ඕක හැමදාමත් ඕම තමයි ඕගොල්ලෝ හිතාන ඉතියි. හැබැයි අපි අරලා නැහැ. නැත්නම් අපි මේ පැත්තෙන් කියනවා අපි දැන් සමගිය සමගිය ලැබලා තියෙන අපි දැන් රට දියුණු කරමින් යනවා. ආශ්‍රවයන් නැතොත් අනුශයන්. කියන්නේ අපි සාමනි අපි සම සංසාර ගමනේදී එකතු කරගත් කෙරෙත් ඒවා යට හිතෙන්ද තැන්දී මෙමින් ඉදිරියට තවත් කිනේ නොගිනියා මේ භවයේදී මේවා භාවනා නැති කළ හැකිදයි කියා ගෞරවයෙන් අසා දැනගන්නට කැමති වෙයි. ඉතින් පුදුුවන් නිසා තමයි මේ උත්සාහ කරන්නේ. නමුත් මේ මේ උත්සාහ සඳහා මනාපේ මනාව වැඩි වෙන්නේ නැහැ. කැමැත්ත පමණ තිබුණා හරියන්නේ ඒක නිසා සර්වචන සඳහා කරනවා නකෝපණී තම්බික්කවේ ඉච්ඡේ වත්තපං කිය. මාන්නේ කැමැත්තෙන් පමණින් මේක ඉෂ්ට වෙන්නේ නැහැ. කැමැත්ත තියෙනත් ඕනේ කුසල ඡන්දේ තියෙන ඕනේ ඊට පස්සේ නිසි ක්‍රියා මාර්ග ගන්න ඕනේ. මේ ක්‍රියා මාර්ග ගත්තත් එකවර කරන්න බෑ ගෙවා දාන්න. ටික ටික ටික ටික ගෙවා දාන්න ඕනේ ඒක මේ ඒ කියන්නේ අපි මේ වාජනික මොනවාරි දාලා කියලා ඒ වාජනී අනිත් පැත්ත අර උපුවාම ද්‍රව්‍ය බිම හැලෙනවා. නමුත් ඒ තිබුණ ද්‍රව්‍යයේ ගඳ හිටිනවනේ. ඊට පස්සේ අපි ඒක දැන් ප්‍රධාන වශයෙන් හැලිලා තියෙන්නේ ඔය ගඳ තියෙනවා ඊට පස්සේ ඒක පිහලා පිහලා මකලා සුද්ධ කරලා වේලා ගත්තට පස්සේ තමයි භාජන පිරිසිදු වෙන්නේ ඊට පස්සේ සුද්ධ කිරීමේ වැඩ පිළිවෙලක් තියෙනවා වගේ මේ අනුසය ආශය කෙලස් කියලා කියනවා කියනවා අසුචි වලක් අසුචි කොච්චර අස්කර ඒ වල ආය ලිඳක් බාටපත් කරනවා අසුචි කොච්චර අස්කලා මේව කළ දැම්මත් ඒකේ අර ඒ අසුචි ගතිය තියෙන. ඒ වගේ මේකේ 100 100ක් නම් කොහොමඩක්වත් බෑයි කියලා කියන අවශ්‍යත් නැහැ කියලා. රහත් වෙන්න 100 100ක් අවශ්‍ය කරන්නේ නැහැ. සම්මා සම්බුද්ධත්වයට 100 100ක් අවශ්‍ය කරන්න වෙනවා. ශ්‍රාවක බෝධිය සඳහා තාම කෙලස් වාසනාවක් කියලා එකක් මණ්ඩි ඉතුරු වෙනවා. ඒ සංසාර ගමන කඩන්න පුළුවන්. ඉතින් ඒක මේ ආසියාම්සේ කෙලස් වල ප්‍රශ්න තියෙන්නේ ඒ කියන වංචනික ස්වරූපෙන් නිසා. පෙනී හිටින්නේ මිත්‍රෙක් වශයෙන් තමයි. අපි මේ කටයුතු කරන යනකොට මේ ආශාවනුසය කොච්චර දෝ වඩනවා අපි දන්නෙත් නැහැ. ඒ කියන්නේ තනකොළ ගලවන්න නැතුව ඉඩමකට පොහොර ගැහුවොත් ඒ පොහොර ගොඩක් ප්‍රයෝජනවත් වෙන තනකොළ. කුවියට ඕන කරලා තියෙන තනකොළ නැති කරන්න. නමුත් තනකොළ තියේදී පොහොර ගැහුවොත් භෝගේ නෙවෙයි වැඩෙන්නේ තනකොළ. තනකොළ කියන්නේ බොහොම ශීඝ්‍රයෙන් පොහොර උරා ගන්න જાතියක්. භෝගේ බොහොම සුකුමාරයි. ඒ නිසා තනකොළ ගලවලා පොර ගැහුවොත් භෝගෙට ලාභයි. තනකොළ ගලවන්නේ නැතුව පොර ගැහුවොත් තනකොළට ලාභයි. ඒ නිසා සීලයෙන් සමාධියකින් තොරව වැඩ කරන්න පටන් අරගත්තොත් භාවනාව තනකොළ ගලවන්නේ නැතුව බිමකට පොර ගැහුවා වගේ අනවශ්‍ය දේවල් ගොඩක් වැඩි. ඒ නිසා භාවනා කරන ඉස්ස විපස්සනාවේ අනුසයවට යන්න ඉස්සෙල්ලා පරිඋත් ทาน කෙලස් විචක්‍රම කෙලස් කියනවා සුද්ධ කරලා ඉවරලා තමයි පොර ගන්න. ඉතින් ඒක නොසලකනවා වටේ වටේට ලෝක. බටහිර ලෝකේ සීලය ගැන සලකන්නේ නැහැ. සමාධිය ගැන සලකන්නේ නැතුව කෙලින්ම විපස්සනා කරන්න යනවා. එතකොට වෙන්නේ අර තිබුණ කෙලෙස් තිබුණට වැඩිය අවිශ්ලයි. ධම්මටිචි ඥාණයට පැහැදිලි නැත කරුණාකරන ආතෝරක් පැහැදිලි කර දෙන්න. ඒට කියන වෙනමක් තිබේද සත්‍යවිසුද්ධියේ මේ කුමන අවස්ථාවේදී ඉදිරිපත් වේද? මේකට කියන පච්චේ පරිකා ඥාන සප්පච්චේ පරිකා ඥාන යථා භූත ඥාන පටිච්ච සමුප්පාද මේ නම් ඔක්කොගෙම සඳහන් කරනවා මේක මේ ධිට්ඨි විසුද්ධියටයි ලක් වෙන්නේ. චිත්ත විසුද්ධිය, සීල විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, පවකර පහන් ධිට්ඨි විසුද්ධිය තමයි මේ ධම්මටිච්ච ඥානය අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේ පැහැදිලි කර දීම සඳහා තමයි අපි ටිකට භාවනා කරමින් ධර්ම සාකච්ඡා කරමින් බණ සඳහන් කරන්නේ. සමහර මේකට කියන වෙන නමක් තිබේද කියන එකේ මම හිතන උත්තර ලැබෙයි කියලා. පච්ච පරිකහාඥාන කියන එක සාමාන්‍යයෙන් මේ ඥානවල සඳහන් වෙන දෙයක්. මම හැබැයි හැම ධර්ම දේශනාදී මේක මතක් කරා. මේක පිටිට වැදලා නිසා නැති නිසා තමයි අහලා තියෙන්නේ. මම සලකා බලමු අපි ඉස්සරහට මේ කරන ධර්ම දේශනාවලදී ඒ ධර්මච්චි ඥානය පිළිබඳව තවදුරටත් ඒක ඉස්මතු වෙන තාලෙට දේශනා පවත්තා. ආධුනිකයෙක් වශයෙන් භාවනා කිරීමේදී දැනෙනා වූ සියලුම අරමුණු මෙනෙහි කිරීම ක්‍රමය වුවත් පිම්බි මැකිලිම ඊට කුඩාට පෙනෙන විට දැනෙන අරමුණු දැක දැක ඉඳීම පමණක්ද කළ යුත්තේ. ඇත්තටම ආධුනිකයෙක් වශයෙන් භාවනා කිරීමේදී දැනෙනා වූ සියලුම අරමුණු මෙනෙහි කිරීම කියන එකත් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. එහෙම සියලුම අරමුණු මෙනෙහි කළොත් සියලු අරමුණට සමානව සලකුවා වෙනවා. එහෙම නෙමෙයි කරන්න කියලා තියෙන්නේ පුළුවන් තරම් මූල කර්මස්ථානයේ ප්‍රධාන අමුත්‍යක් විදිහට සලකලා විශේෂයෙන් සලකන්න කියනවා. ඒක නිසා මූල කර්මස්ථානේ තෝරගන්න ඕනේ නිතරම හම්බ වෙන එක. ආනපානි හෝ පිම්බි මැකිලිම හෝ Tamanට නිතර නිතර අසුර කරන්න පුළුවන්. එහෙම අසුර කරන බැටි එකක් තෝරගත්තොත් තෝරගන්නේ පමණින්ම සතර පරාද. නිසා ඒකට කල්කණ්ඩ පිම්බි මැකිලිම නිතර පේන එකක් නම් ඇද්දකව ගත්තාම ඒක මූල කර්මස්ථානේ. ආනාපානෙ නම් පේන්නේ ඒ චේති පිම්බි මැකිලිම ගත්තොත් එතකොට මූල කර්මස්ථානේ වෙන්නේ නැහැ. ඒක නිසා අපි හම්බෙන හම්බෙන අරමුණ මෙනෙහි කරනවා කිව්වොත් එහෙම මතු කරගත්ත මූල කර්මස්ථානට නොසලකා කියනවා. ඒක නිසා මතක තියානින්ද උපමාවකට කියනවා අපේ ගෙදරක උත්සවයක් තිබුණොත් අපි එදාට නෑදෑයින්ට යාළුවන්ට ඔක්කොටම ආරාධනා කරනවා මුත්තන් වශයෙන් නමුත් උත්සවයට ප්‍රධානමුත් එක්ක අරගෙන. ඒක තමයි උත්සවයේ උත්කර්ෂවත්ම අවස්ථාව. ඉතින් ඒකකොට ඔක්කොම නෑදෑයෝ වෙවිලා ඔක්කොම සරසලා තියෙන නමුත් ප්‍රධානමුත් එනකොට ගිහිමියා අනිවාර්යයෙන්ම ප්‍රධානමුත් පිළිගන්නන්න තොරණ ගාවට යනවා. කඩුල්ල ගාවට යනවා. ගිහිල්ලා අඬ ගහන නැවිලා එයාට විවුර්ත මේ දේවුර්ත කරන්න ගිහිල්ලා තේ දීලා වඩික වල්ලලා ඔක්කොම කරලා යනකම් ගිහිමියා ඉන්නවනේ ප්‍රධානමුත් එක්ක. අනික් අමුත්තන් සලකන්නේ කියොත් එන්නේ ප්‍රධානමුත් අයිකරක් කරනවා. නිසා මූල කර්මස්ථානයේ තියෙනකොට එයා ප්‍රධාන අමුත්ත විදිහට සලකනවා. අනිත්‍යව සාමාන්‍ය අමුත්ත. ඒගොල්ලොත් වෙන දැන කට්ටිය නෙමෙයි අමුත්ත තමයි. නමුත් ප්‍රධාන අමුත්තට සලකන්න දන්නේ නැත්නම් බෑ මේ උත්සවයෙන් අපි ලකුණු කපා ගන්න. ප්‍රධාන අමුත්ත තරහ කරගත්තොත් හරි අමාරුයි. නිසා එයාත් එක්ක යන්න ඕනේ වැඩි. තමයි වේදනා චර්චක්ද සංඥා චර්ච සංකාර චර්ච කියලා තේරුම් ගන්න හැටි ඊයේ මෙතනසත් කලාවේ පැහැදිලි කර දෙන මෙන්න ඉලා සිටිමි. මේවා කියන්න ගියාම පටලවා ගන්න වැඩි කමයි මට පේන්නේ. මම මේ දෙන්න හදන්නේ මේ භාවනාවේදී ටිකක් මේක පහසුවක් වෙයි කියලා මේ මේ මොන කාරණාව කිව්වත් අර මෝඩ වඩුව අවුලත් එක පොරබදනා වගේ කපනවා. තේරෙන්නේ නැත්තම් ගණන් ගන්න තු වෙනවා. තේරෙන එකන වැඩ අරගෙන යයි. මේ ඔක්කොම ඔක්කොටම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් ගණන් ගන්න තීගා පාඩමට ගියා. මේක 10 සැරේ 15 සැරේ කරනකොට අදාළ තැනට එයි. ඒක නිසා අර පළවෙනි එකේ කියලා තිබුණේ ඒකයි. ඒක තේරෙනවා ඊට පස්සේ ඒක කොහොමද මේ තණ්හාමාන චිත්ත වල දාන්නේ කියලා ඒක තව ප්‍රශ්නයක් තියෙනවා. මාත් ඕන නැති දේවල් දාන්නේ ඇදලා ඇදලා දාන්නේ. ඇදලා ඇදලා දැම්මට මොකද? ඒකම මේ භාවනා පැත්තක තියලා මෙවට යනවා. එහෙම තියෙන්න ඕනේ භාවනාවේදී සුතානුගහිතේ තියෙන අලුත් දේවල් ඇහෙන්න සලස්සන්න ඕනේ. අසුතං සුනාතිසුතං පරියෝදපේති කියලා. නමුත් යම් කිසිදයක් තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේ වෙලාව නෙවෙයි. ඒක අතහැරලා යන්න. ඊගාට කරන් තියෙන වැඩේ කරන්න. ඒ වැඩේ කරලා හිත සන්තෝෂ වෙලා පෙළ ගහන පස්සෙ ඒක නතර වෙලා ඒක දිහා බල බල ඉන්නවා කියලා කියන්නේ භාවනාව හලන. ඒ නිසා අපි අර ලද අවස්ථා ප්‍රස්තාව වැඩ ගන්න දන්නේ නැත්නම් හැම හැකියාවක්ම හැම විකල්පයක්ම බාධාවක්. විකල්ප සහ හැකියාවල් කියලා කියන්නේ නිසිසේ පාවිච්චි කරන දේවල්, ඍෂිසේ පාවිච්චි කරන දේවල් ඒවා බාධා කරගන්න එපා. ඒක එළඹිලා ඒ වෙලාවට තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැති බව දන්නේක ලොකු තේරිල්ලක් කියලා මම කියනවා. අරමුණ 11 ආකාරයෙන් මෙනෙහි කරන හැටි පාදා. මේකත් 11 සැරයක්වත් ඇහුවේ නැත්නම් පුදුමයි. ඒ නිසා ඉස්ලාම් සැරේ මම කිව්වා මතු වෙන හරිය බලන්න ඒතර ටික අහුවේ. දැනට මේ 11 ආකාරයෙන් කීයක් මතුවලා අල්ලගන්න පුළුවන්ද කියලා කිව්වොත් නම් මට කියලා දෙතේ. ඒ නැත්තම් 11 ඉව 11 කිව්වත් ආයත් ලියතයි සංසම 11 පැහැදිලි කර දෙන්න කියලා කොලයක් දාන එක විතරයි තියෙන්නේ. දැන් මම අහුවෙන්නේ නැහැ ඒකට. මාත් මල්ලෙන් ගන්න හදලා භාවනා වැඩිීමේදී ආස්වාද ප්‍රසවාස අරමුණු නොවි යාමෙන් පසු සත්‍යමත් සිටීමේදී ක්‍රමයෙන් අරමුණ අඩුවී බාහිර සද්දාදී අරමුණු පමණක් පෙනේ නම් භාවනා නිවැරදි. තවදුරටත් සත්‍යමත් සිටීමේ පුහුණු කරන්නද භාවනා වෙනසක් කළ යුතුද? ඔය සතිමත් භාවයේ දිගටම තියෙනවා නම් මූල කර්මස්ථානේ නැති වුණත් සද්ද තිබුණත් නැතත් එකලසක් තියෙනවනේ. සද්දාදී අරමුණු පමණක් පෙනේ නම් භාවනා නිවැරදිද? ඒ කියන්නේ මේ ඒ වෙලාවේ ප්‍රකට දේ මතුවෙනවා. නමුත් ප්‍රධාන අරමුණ නෙවෙයි. නමුත් ඒ වෙලාවේ සති සමාධි දෙක විතරයි අපි බලන්නේ. අපි සියලු ප්‍රති මේ ප්‍රයත්න කරන්නේ සතිය සමාධිය වඩන්න නම් ඉතින් මේ වෙලාවේ සතිය සමාධිය තියෙනවනේ කී නිවැරදි ක්‍රමේ කියලා තමයි අපිට වර්ණනා කරන්නේ. වෙනස් කරන්නේ නැතුව ඉන්න එක තමයි කල යුත්තේ. තවදුරටත් සතිය පුහින පුහිනකට කරණ තියෙන්නේ. දැන් මේ වෙලාවේ ප්‍රධාන අරමුණ හැංගිලා ශබ්දම කියලා තියෙන ඒ බව දාන්න. එහෙමනම් ඉදිරියට යන්න පුළුවන්. වේදනා හා සංඥා පහදා දෙන වේදනා හඳුනා ගැනීම සංඥාවක්ද සීතුෂ්ණාදී හඳුනා ගැනීම වේදනාවක්ද සංඥාවක්ද වෙන් කරලා නැති වුණත් මතුවෙන ප්‍රකටදී බලාන බලාන යන්න මේ දෙන බොහොම මාරුයි කාලවන්ද සංඥාවකින් තොරව වේදනාවක් එන්න බෑ වේදනාවකින් තොර සංඥාවක් එන්න බෑ මේවා ළඟ ළඟ යන දේවක් ඒ කියන්නේ එක වේදනාවක් තව දෙන්නකින් වෙන් කළ හතව ගන්න සංඥාව ඒ වගේ මේ සංඥාවට ආහාර වෙන්න වේදනා වේදනේ රූප වේදනා සංස්කාර විඥාන මාරු වෙන්න ඕනේ ඒක නිසා මේ ඇත්තටම ලක්කන රත් පච්චපට්ඨාන පදඨාන වශයෙන් ඒ වේදනා සහ සංඥා හරියටම හිත ඇඳලා වර්ගීකරණය කරනවා වේදනා කියලා කියන්නේ විඳීම් වශයෙන් සිංහලෙමු සංඥා කියලා කියන්නේ හැඳිනීම් වශයෙන් කියලා ගත්තාම වේදනා කියන්නේ විඳිනවා සංඥා කියලා කියන්නේ හඳුනනවා ඒ වගේ සරලාර්ථික අරගෙන කරගෙන කරගෙන යනකොට ඉස්සරහට යන පාළි අර්ථය සහ ඒ ප්‍රායෝගික අර්ථ ටික ඉන්න පටන් ගන්නවා. ඊයේ ධර්මදේශනයේදී දේශනා කළ සංස්කාරයේ සංඛාරයේ සතර ආකාරයේ පැහැදිලි කර දෙන්න මේකත් මම හිතනවාද ආධර්ම දේශනාවට මම නැවත මේ මේක අඩංගු කරන්න අඩංගු කරලා මේ ඉවර කරගන්න බැරි වෙච්ච කොටස් ප්‍රශ්න කරලා තියෙනවා අපි බලමු ධර්මදේශනාවට සම්බන්ධ කරලා අවස්ථාව ගන්න බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවක එක්තරා සමාජයක් පිළිබඳව නසඤ්ඤ සංජී නවිසඤ්ඤ සංජී විභූත සංඥාන් දසෙන් විස්තර කර දී ඇති තත්ත්වයේ කුමක්ද ඒකේ මේ මේ රූප ධර්ම අතර අවකාශ ධාතු වගේ වේදනා දෙක අතර අදුක්කම සුඛ වගේ සංඥාවෙත් තියෙනවා අපි ප්‍රසිද්ධ පාවිච්චි කරන්නේ නැති නමුත් නිතරම හිතේ පවතින සංඥාවක් ඒකට කියනවා ඒක විස්තර කර ගැනීම සඳහායි සංජී සංඥාවෙන් එදිනදා ජීවිතේ සංඥාවකුත් නෙවෙයි විසඤ්ඤ විරත් නෙවෙයි අසඤ්ඤත් නෙවෙයි සංඥාවක් නැත්තේත් නෙවෙයි කියලා තැනකට ගේන. ඒකෝර තමයි ආනාපාන සම්පූර්ණයෙන්ම ගෙවිලා තියෙති. ප්‍රසිද්ධ අරමුණක් නැත්තම් ඒත් හිතේ තියෙනවා මොකද්දවා. ඒ කියන්නේ හිත නිින්ද කියලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. මැරිලා නැති බව දන්නවා. අන්න ඒ සංඥාව තමයි මේ අඳුල්ලාගෙන හදන්නේ. නන්දාන්න පුළුවන් නමුත් එහෙම එකක් ත්‍රිපිටකේ නම් සම්බන්ධයක් නැහැ. එහෙම දාපුවාම එතකොට එතකොට අර බලංගේ කියන ප්‍රශ්න පිළිබඳව වට වෙලා තියෙන ප්‍රශ්න තේරෙම උතෙන්ද දාගත්තට පස්සේ අලුතෙන් අවුල් වෙනවා. මේ කියලා තියෙන අරකට නෙවෙයි මේකත් නෙවෙයි මේකත් නෙවෙයි මේකත් නෙවෙයි කියලා ඉඩ පෙන්නන එකයි මේ. පටවිත් නෙවෙයි ආපොත් නෙවෙයි තේජොත් නෙවෙයි වායොත් නෙවෙයි හැබැයි රූපමයි එසුකේක අවකාශය. මේ සංඥා හතරමත් නෙවෙයි මැද සංඥාවක් තියෙනවා. ඒකෙන් තමයි මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. ආනාපාන සති භාවනාවේ පැතිකඩ 11න් අතීත අනාගත වර්තමාන පැතිකඩ තුන කර්ණයෙන් පහදා දෙන්නේ. මේකෙදී මම ඉස්සල ප්‍රතික්ෂේප කරා. නමුත් මේ කාල මානෙදිගේ බලනකොට අතීත අනාගත වර්තමාන වර්තමානෙක තේරෙනවානේ. අස්පන අපිට උස්ම ගන්නකොට වර්තමානෙක. ඉතින් මේ අස්පන අපිට ඒක අහසෙන් එනව නෙවෙයි කොහෙන්ද එන්නේ කියලා මුලට හිත යොදාගෙන බලාගෙන ඉන්නකොට ඇවිල්ලා නැහැ. තව එන්න තියෙනක බලන්න. එතකොට අනාගත හැටිය. තිබිච්ච එක ගියාට පස්සේ සතිය කඩා ගන්න නැතුව ගේක දිගේ දිගේ පැත්ත හොඳට බලනකොට අතීත ආකාරය. මුලමෙදාක බලනවා කියලා කියන්නේ ඇතිකොට ගොරෝසු වෙලා බලනවා වර්තමාන වශයෙන් එන්නත් ඉස්සලා අප්‍රමාදීව බලන ඉන්න එක අනාගත අවස්ථාව. ගියාට පස්සෙත් අත නැර ඒක ගිය අලගිය මුලගේ සේරම බලන එක අතීත අවස්ථාව ඒ තුන බල බලන්න උත්සාහ කරුවොත් මේ ආනපනී පැති තුනම නැත්නම් මුලමෙදාක තුනම දැක්කන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අනිමිත්ත සමාධියේ ආලෝකයක් පහළ විය හැකිද? ශබ්ද ඇසිය හැකිද? ඉතින් අනිමිත්ත කියලා කියන්නේ නිමිති ගන්නෙ නෑ කියන එක. එනසම් සංඥා ගන්නෙ නෑ කියන එක. ඉතින් ඒ වෙලාවේදී මේ කවුරු නිදාගෙන ඉන්න වෙලාවේ තට්ටුක ලැබුවොත් නිදිද කියලා ඔව් කිව්වොත් මොකද කියන්නේ? එහෙනම් උත්තර නිදි. ඒ කිඹුලෙක් එක දවසක් කිඹුලෙක් කවදා දැක නැතුණු කිඹුලෙක් ඉන්නේ. ඌ එක දවසක් වතුර පොණ්ඩ යන වෙලාවේ කිඹුලෙක් ඇවිල්ලා ඉන්නවලු කිඹුල ධනිකර මැරෙනවා. දැන් මූට සකයි. ඌ කියවලු මේ මෙහෙම එකක් අපේ අම්මලා මට කියලා දීලා තිබ්බා. හැබැයි මේ සතා මැරිච්චාමගේ වලිගේ කොන නලියනවා කියලා. කිඹුල බෑමයි කියලා අපේ අම්මා මේක කියලා දීලා නෑ. දැන් මේක අල්ලා ගන්න නම් වලිග හොල්ලන්න ඕනේ. ඒ නිසා ඌ එමීට එමීට වලිග පිටිපස්සට යනවා. වන්දර කියන්නේ. ඌ දන්නවා එින් තමයි කරන්නේ. එක දවසක් ඒ වගේම යනකොට මේ වඳුරා රින්න රින්ගගෙන ඉන්න ගුහාවේ ඌ අල්ලගන්න සිංහයෙක් අල්ලතු රින්ගලා. මූට යනකොට ඉංගියක් උයින් ටික ලොකු කල් ගුහාවක ඉඳලා තියෙන යනකොට දැනනවා මේක ඇතුලේ හරණ සයිස් එක කියලා. ළඟට කතා අත මොකද ගල් කොහ බය වෙලා වගේ මං ගෙද වෙනද එනකොට මෙයා ම්ම් ගාලා සද්දයක් කරනවා අද සත්‍යෙත් නෑ කවුරු. 아무ත් එක්කත් ඉන්නවත් දන්නේ නෑ. ඉතින් සිංහය හිතවලු ඒ මොකක් හරි කියලා ම්ම් ඒ තමයි අනිමිත් සමාධියද කියලා බලනකොට කවුරු ගාලා බලන්න ආලෝකේ තියෙනවද සද්ද තියෙනවද. ඉතින් ඒ වගේ අනිමිත් සමාධිය කියලා කියන්නේ නිමිත්ත නැත්තම් නිමිත්ත නෑ කියන එක නෙවෙයි නිමිති ගන්නෙ නෑ. නිමිති නොගන්න උත්සාහ කරනකොට ඒක පවුරු ගාලා කොහොමද පෙන්වන්නේ? මේ ප්‍රශ්න අහනකොට පේනවා අපි කොච්චර මනෝවිකාරයකද ඉන්නේ ප්‍රත්‍යක්ෂයේ සහ සංඥා මේ මේ මොනවා කියන්නේ චින්තාවේ ඥාන අතර දෙක වෙන් කරගන්න බෑ සාධාරණයි මොකද අපි මොකක් හරි අල්ලගෙන ඒකෙන් යන්න හදන ඒ නිසා මෙහෙම වෙලා තමයි ගැලවිලා යන්නේ කවදා හරි තේරෙනවා මෙතෙන් ආවට පස්සේ මේ දේ බුද්ධි විඳින්න මේ තර්ක ඥානය අතාරින්න සැක කිරීම අතාරින්න ප්‍රශ්න කිරීම අතාරින්න ඕනේ අතාරින්නේ නැත්තම් කොච්චර දුන්නත් ඒ දෙන දේ පහුරු ගන්න. කොනක්. ඉතින් ඒකම අපි මේ කියන්නේ විචිකිච්ඡාව දුරු කරන්න ඕන ශ්‍රද්ධාව වඩා ගන්න ඕනේ. ඒ තෑග දුන්නා පස්සේ බාර ගන්න අඩු ගන්න. ඔව්. අවලික සම්බන්ධ සබ්ජෙක්ට් එහෙමනම් සබ්ජෙක්ට් හරි මදුරේ කරේ මදුරේ කරේ වහන්සේ ඔය පස්සේ අනුවන්නේ මතකවත් කිව්වා කලින්දන්නේ කියන එක තුන බලපානවා කියලා. ඒ වගේ පස්සක් කියනවා කියනවා ඒක ඒක වෙනම ඒක තමයි අනිමිත්ත කියන එකේ අදහස අනිමිත්ත අපහනිත ශුන්්‍යත කියලා කියන්නේ අනිමිත්ත කියලා කියන්නේ අරමුණ තියෙන චිත්තක් චර දෙකක සම්බන්ධයක් බලන්න කෙනෙක් නැහැ. ඒකේ ආව ගියා ඊගාව චිත්තක්ෂණෙත් ඒ ආලෝකෙම ආවත් බලන මිනිස්සේ අර දෙක ගැට ගහන්නේ නැහැ. ඒක එකක් මේක එකක්. මේ වෙලාවේ ආලෝකේ මේලක අන්ධකාරය තිබුණත් එයාට ඒක වෙනසක් නැහැ. එහෙම නැත්නම් මේකේ තියෙන ශබ්ද තියෙන්නේ කියලා ශබ්ද තිබුණේ නැහැ කියලා වෙනසක් මොකද? නිමිති නොගැනීමයි කරන්න උත්සාහ කරන ප්‍රයත්නයේදී තියෙන නිමිති වර්ධීකරණය කරන්න ගියොත් අනිවාර්යයෙන්ම දෙගුණයක් අවු. එනිසා යමක් නොකර ඉන්න ඕන වෙලාවේදී අවශ්‍යනවා කියන එකයි මේකදී මේක ඇබ්බැහියක්. මේ කුඩුකාරයක් කරන වැඩක් මේ කෙරෙන්නේ. නමුත් මේ මේ වටිනා වචන නිසා හිතන්න මේක වටිනා ඇබ්බැහියක්. හැබැයි හැබැයිම ඔකම සංස්කරණය කරනවා කියලා කියන්නේ කොයි දේ දුන්නත් සිංහලට බුලත් කොලයක් දුන්නාම ඒකේ කොන නැට්ට කඩලා කනවා. මේ මොකද කියලා අපව කියන එක නාග ලෝකේ නායකයා ගේනකොට වලිගෙමුයි නැට්ටෙමුයි අල්ලනාලු ඒක යන්න කඩලා කනවා. ඒ හැටි සිංහලගේ හැටි ඒකට නැට්ට කරුවයි කියලා මොකද ප්‍රශ්න නැහැ නේ බුලත් කොලේ තියෙනවා. කාගෙන කාගෙන යනකොට තේරෙයි නැට්ට. ගන්න හුස්ම ගැන කිසිම දැනීමක් නැතුව හිත පාන්දලක් වෙන් සෙලවෙවි තිබේ. ඒත් හුස්ම ගන්න බව දැනේ. ඒ දෙස බලා සිටීම වරදක් තිබේදයි පහදා දෙනු මැනේ. ගන්න හුස්ම ගැන ගැන කිසිම දැනීමක් නැතුව පාන්දලක් මෙන් සෙලවෙවි තිබේ. ඒ හුස්ම ගන්න බව දැනේ. ඒත් හුස්ම ගන්න බව දැනේ. ඒ දිස බලා සිටීම වරදක් තිබේදයි පහදා දෙන්න මැනවි. මේ කියලා වර්ගීකරණය හැටියට ඒ කියන්නේ මේ හිත කියලා තියෙන හුස්ම ඇතුළටයි සමානලාට හුස්ම ගන්නවා හුස්ම ගන්න බව දන්නේ අපි රූපවල බලයි. එතකොටත් හුස්ම තේරෙන්නේ නැහැ. නමුත් ඒක නෙවෙයි මේ කියන්නේ මේ කියනවා හුස්ම ගන්න බව දැනෙනවායි කියලා. ඒ කියමනම් දිගට මේක කරලා බලන්න එnde end end එකේ සංසුන්කමක් සතිමත් බවක් සමාධි බවක් වෙනවාද කියලා එහෙම එනවනම් මේ ක්‍රමය හොඳයි. මේක ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට එයා ඒක පරීක්ෂා කරලා බලන්න තවත් ලියනවා ඒකම ගරු ස්වාමීන් වහන්සේ අනිමිත්‍ය සමාජය තුළ ආලෝකයේ පහළ විය හැකිද කියලා. එකම අත්අකුරුද මත. කොහොමද ඒකයි කියන්නේ තියෙන්නේ අනිමිත්‍ය සමාධිය තුළ ඔක්කොම තියෙනවා කිසිම දෙයක් ගණන් ගන්න නැති නිසා ආලෝකේ තියෙනවයි කියලා කියන්න පුළුවන් නෑ කියන්න පුළුවන් තියෙනවා කිව්වත් ලකුණු හම්බෙනවා නැහැ කිව්වත් ලකුණු හම්බෙනවා මේ අනිමිත්ත සමාධියට දෙන අර්ථකථනය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ ඊයේ ධර්මදේශනයේ සඳහන් වූ සංකාර පිළිබඳ සිංහල පැහැදිලි කිරීමක්ද ඒ කොටස් හතරෙන් දෙකක් ඔබ වහන්සේ පැහැදිලි කළා එම කොටස් දෙක නැවත එම කොටස් දෙකද නැවත පැහැදිලි කර දෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි මම බලාපොරොත්තු වෙන ආදත් ඉතුරු කැලික කතා කරන්න කියලා හෙට කියාවි ආයෙත් හතරම පැහැදිලි කරලා දෙන්නේ කියලා. දැන් දෙකක් පැහැදිලි කරා ඒක අද කරන්න කියන හෙට ඊට පස්සේ හතරම දැන් කරුවා ඒකත් හතරම කරන්න කියයි. ඉතින් ඒ නිසා නිකන් අර දෙවල වත්තරේ දෙනකොට නිකන් හරි කියවනවානේ. ඒ නිසා මාත් උත්සාහ කරනවා මේ කොහොමද මේ හිස් කලේ පුරවන්න. චිත්ත සංකාර පරිසංවේදී යන වෙන විස්තර වන අවස්ථාව තව ටිකක් පැහැදිලි කර දෙන්න. චිත්ත සංස්කාර කියන එකේ සිංහලෙන් අර්ථ වචනේ කියනවනම් වේදනා සංඥා දෙක තමයි තේරෙන්නේ. ඒ කියන්නේ මේ කායනුපස්සන වශයෙන් සංසිඳුණාට පස්සේ හිත නාම ධර්ම වලට යනවා. ප්‍රධාන වශයෙන් අපිට හම්බෙන්නේ සංඥා වේදනා දෙක තමයි. ඉතින් ඒක පිළිබඳව කලබල වෙන එකයි වෙන්නේ. කලබල නොවි ඒ වෙලාවටම අවිශ්වන ගතියක් එනවා, කුලප්පු වෙන ගතියක්. එක එක චරිත අනුව කලබල නොවීමයි පරිසම මේ මෙතන කියන කාය සංකාර පරිසංවේදී කියලානේ. කාය සංකාර පරිසංවේදනයක් අනිවාර්යම සිද්ධ වෙනවා. චිත්ත සංකාර, කාය සංස්කාර සංඥාම වේදනා සංඥා ගොජ දානවා. දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ කලබල වෙන්නේ. මේක බාහනා වැරද්දක් නෙවෙයි. ඒක එක චරිත වල හැටි ඊට පස්සේ කියනවා චිත්ත සංකාර පස්සම්බය චිත්ත සංකාර කියලා සංසිඳනා කාලයට කලබල නොවී ඉන්නේ. පුහුණු කරන්නයි කියලා කියනවා. මේ කියන්නේ හිතන රක් කරගන්න තු එහෙම සංසිඳනවා. ඒ නිසා චිත්ත සංකාර කියලා සඳහන් කරන්නේ මේ සංඥා කියන හඳුනා ගැනීම සහ වේදනා කියන විඳීම. ඉතින් ඒවා එතකොට චීවරව පැනන ගින්න පටන් සමහරෙකුගේ ඒ කියන්නේ කලබල වෙන්න එපා අරමුණේ සතිය හිත තියෙනවා නම් මේ සමාධියේ පැවැත්මක් තියෙනවා නම් මේක වැරද්දක් නෙවෙයි ඉදිරි ගමනක් කියන අදහසෙන් කුලප්පු නොවේ හිටියොත් විතරක් ඒත් දැකලා හිත සංසිඳෙන්න පුළුවන් ආශාව හා ආසව හා අනුසය යන දෙක තවදුරටත් විස්තර කර දෙන්නේ. ඒක අපි බලමු. ඊයේ ගත්ත පදනම මත ඉඳලා අද දවසේ ධර්ම දේශනාවේදීත් මේ සංස්කාර කොටස් තව ටිකක් ඉස්සරහට සාකච්ඡා කරලා මේ ප්‍රශ්න වලට උත්තර එන විදිහට මම බලන්න ගොනු කරන්න මේ එතකොට ඊයේ ඊයේ දේශනාවෙම පැවැත්මක් නැත්නම් දික් කිරීමක් තමයි අද කරන බලාපොරොත්තු වෙන්නේ. අද අද දේශනා රයිට් ලයින්ස් කොටක් තියෙනවා මට. පස්සේ සම්බන්ධ කරන්න ඕනේ කියලා. කෙසේ නමුත් අපි යොදාගත්ත කාලේ ඉඳ තියෙනවා. ඕකට කතා කරන්නේ. ආසව සානුසේ චිත්ත සංකාරය ඒ ඒක පිළිබඳව මට කියන්න බෑ මම කියන්නේ මං හිතානේදී අපි සාකච්ඡා කරයි කියලා. ඉතින් වයින් කළ තිබ්බට පස්සේ බොනික කොයි අතට යයිද කියලා මට කියන්න බෑ. මම බලනවා මේ ටික එකතු කරලා අඩම් කරලා සාකච්ඡා කරන්න කියලා. ඉතින් ඒක නම් හැබැයි ගොඩාක් කොයිටි ඉස්සලා දේශනා අහනවනම් ඕනේ තරම් හැම හැම රිට්‍රීට් එකේදීම සාකච්ඡා කරලා තියෙනවා. ඒක නිසා මේ මාත්‍රිකාව හඳුනා දුන්නාට පස්සේ භාවනාත් කරලා ධර්ම සාකච්ඡාත් කරලා බණත් අහලා මේවා ඉතින් කොහොමඩක්වත් ගැඹුරු පැතිනේ එක සැරේ වෙන්නේ. එක සැරේ කොහොමඩක්වත් වුණොත් ඒක පුදුමයක්. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. මේ වගේ ඉල්ලන එක සාධාරණයි. මමත් පුළුවන් තරම් උත්සාහ කරනවා. නමුත් අංග සම්පූර්ණ උත්තර දෙනවා කියන එක වෙනකොට ඒ මනුස්සයා ඉතුරු වෙන්න බෑ. තේරුමකින් යන්න ඕනේ. ඉතින් ඒක වෙනවනම් සුත්තමේ වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. උත්සාහ කරමු අපි ඩාලා. සිද්ධි දේශනාවේ නැත්නම් අහන්න පුළුවන් කොහොමද? අහලා බලන්න ළඟ ඉන්න කට්ටිය ආන්න පුළුවන් වෙයි. ඒකයි කියන්නේ මයික් එකට කතා කරන්න කියන්නේ. ප්‍රශ්න අහනකොට මයික් එකට කතා කරන්න කියන්නේ ඒක රෙකෝඩ් වෙන නිසා නැවත නැවතත් අපි උත්සාහ කරනවා මේ අහන්න වාර්තාගත කරන්න අවශ්‍ය නිසා තමයි ප්‍රශ්නේ මයික් එකටම කතා කරන්නේ. හොඳයි එන ප්‍රශ්න මොනක් කරන්නේ නැත්නම් අපිට පුළුවන් මේ මනෝ සංකාර චිත්ත සංකාර ඒකදී හුඟක් වෙලාවට එකමයි හුඟක් වෙලාවට එන්නේ චිත්ත සංකාර වචනේම තමයි මනෝ සංකාරය එන අවස්ථාවලු තියෙනවා මේ චිත්ත සංකාර පරිසංවේදී කියන තමයි මේ මොකේද මේ සතිපට්ඨාන සූත්‍රය වගේ තැන්වල ආනාපාන හැම සතිපට්ඨාන සූත්‍රයට වැඩිය ආනාපාන සති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය වගේ තැන්වල චිත්ත සංකාර පරිසංවේදී කියන එක තමයි ගොඩක් වෙන්නේ ඒ දෙකෙන්ම අදහස් කරන්නේ එකමයි. මනෝ සංකාර චිත්ත සංකාර දෙකෙන්ම අදහස් කරන්නේ සංඥාචෛසිකය වේදනාචෛසිකය කියන එක චුල්ල වේදාල සූත්‍රයේදී කෙලිම ප්‍රශ්නේ අහලා උත්තර තියෙනවා ඍජු උත්තරයක් තියෙනවා. ඒකෙත් තියෙන චිත්ත සංකාර කියන එක චුල්ල වේදාල සූත්‍රේ මේ චක්කුඥාන පහළ වුණා මනෝ පැහැදිලි මේ වෙනකොට <coughs> මේ මධ්‍යස්ථානයේ වශයෙන් මනෝවිඥාන සම්බන්ධ කරන තමයි ඒ කියන්නේ විඥානයේ මන විඥාන මනෝවිඥාන කියලා <coughs> විඥානයේම මූලික අවස්ථා දෙක තමයි ඊට පස්සේ චක්ක විඥාන සෝත විඥාන වශයෙන් ඉන්ද්‍රිය රූපාකාරෝ ඉන්ද්‍රියකට සම්බන්ධ වෙන්නේ එතන හැම ඒ සම්බන්ධ වෙන හැම වෙලාවකම මනෝවිඥානයේ හරහ තමයි යන්නේ. කියන්නේ මානසයට හොරෙන් ඉන්ද්‍රියක වැරක් කෙරෙන්න බෑ. ඒක නිකන් හරියට මේ ගෙදරක් විදුලි ගත්තට පස්සේ ඒ ගෙදරේ විදුලි පාවිච්චි කරලා කරකවන දේවල් තියෙනවා ආලෝකමත් කරන දේවල් තියෙනවා රක් කරන දේවල් තියෙනවා සීතල කරන දේවල් තියෙනවා ඒ මේ හසුරවන්න පුළුවන් දේවල් තියෙනවා කොයි එකකටත් එකම විදුලිය තමයි ස්විච් එකෙන් හරවනවා හරවට පස්සේ මේක කරකවනවා තව එකක් දාපම මේක රත් කරනවා තව එකක් සීතල කරනවා තව එකක් විදුලියම තමයි හරව හරව හරව දුවන්නේ. ඒ වගේ මේකෙදි වෙලා තියෙන විදුලියේ තියෙන දුර්ලභම තමයි එකකින් වැඩ දෙක තුනක් එකවර ගන්න පුළුවන්. නමුත් විඥානේ එකවරකට එක වැඩයි කරන්නේ. එක එක ద్వාරයක් තමයි ඇසුරු කරන්නේ. දැන් එහෙනම් අපි මේ සක්මන සඳහා වෙලා ගන්නවා. අපි නැවත හතරට රැස් වෙන්නේ ධර්ම දේශනාව සිද්ධාර්ථම තේරුවන් සරණයි